තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පඤ්චං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය අතිපූජනීය මහා උපාධ්‍යාය මාහිපාණන් මහන්සී ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 15 වෙනි දේශනයයි මේ. බාහ්‍ය දාරුචීරිය තවුසානන් මඤ්ඤණා වලින් මිදුණු අතම්මය තත්වයට රහත් බවට පත් කිරීමට සමත් වූ කෙටි ධර්මෝපදේශයක් අප ගියවර දේශනයේ අගහරියේදී උදාන පාළියෙන් උපුටා දක්වුවා. අසු කෙනෙහිම තාවදේව රහත් බව ලබා දීමට නිවන ලබා දීමට තරම් සාරවත් වූ බුද්ධ දේශනාව ගැන සෑහෙන විවරණයක් කිරීමට අද අපි නැවතත් මේ බාහ්‍ය සූත්‍ර දේශනාව මතක් කරගනිමු. තස්මාතිහතේ බාහ්‍ය එවං සික්ඛිතබ්බං දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති එවං හි තේ බාහ්‍ය සික්ඛිතබ්බං යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතං භවිස්සති තතෝ තං බාහියන තේන යතෝ තං බාහියන තේන තතෝ තං බාහියන තත් යතෝ තං බාහියන තත් තතෝ තං බාහිය නේවිද නහුරං න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛසං තස්මාති හතේ බාහිය එවං සික්ඛිතබ්බං එහෙනම් බාහිය ඔබ මෙසේ හික්මිය යුතුය දිත්තේ දිත්තමත්තං භවිස්සති දුටු යෙහි දුටු බව පමණක්ම දුටු මාත්‍රයම වන්නේය දුටු මාත්‍රයම වන්නේය සුතේ සුතමත්තං භවිස්සති අසුනේහි අසුනු දෙහි අසුනු බව පමණක්ම වන්නේ එහෙම නැත්නම් අසුනු මාත්‍රයම වන්නේ මුතේ මුතමත්තං භවිස්සති මුත කියලා කිව්වේ අර දිවෙන් ශරීරයෙන් නැහැයෙන් දැනෙන ස්පර්ශයටයි ඒ මුත මුතයේ එහෙම නැත්නම් දැනුනේහි ඒ දැනුණු දෙෙහි දැනුනේහි දැනුණු බව පමණක්ම වන්නේ විඤ්ඤාත කියලා කියන්නේ හිතින් හිතෙන විඥානයෙන් දැනගත්තු කියන එකයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිස්සති අපි ඒකට ලේසියට පාවිච්චි කළා දැනගතු යෙහි එහෙම නැත්නම් දතු යෙහි දතු යෙහි දත් බව පමණක්ම වන්නේ මේ සිය බාහ්‍ය ඔබ විසින් හික්මිය යුත්තේ ඊළඟට ඊළඟ කොටසේ යතෝකෝතේ බාහිය දිත්තේ දිත්ත මත්තං භවිස්සති සුතේම සුත මත්තං භවිස්සති මුතේ මුත මත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති බාහිය යම් විටක ඔබට අර දිත්තේ දිත්ත මාත්‍රේ වන්නේද සුතේහි සුත මාත්‍රේ වන්නේද මුතේහි මුත මාත්‍රේ වන්නේද විඤ්ඤාතේහි විඤ්ඤාත මාත්‍රේ පමණක්ම වන්නේද එවිට බාහිය තතෝ තං බාහිය නැතේන එවිට බාහිය ඔබ එයින් නොවේ එවිට බාහිය ඔබ එයින් කියන ටික විතරයි එතන තියෙන්නේ. අපිට හිතා ගන්න ඕනේ මෙතන ක්‍රියාපදයේ. එයින් නොවන්නේ කියන එක වෙන්න ඕන අදහස. ඊළඟට යතෝත්වං බාහිය නැතේන යම් පිටක බාහිය ඔබ එයින් නොවේ නම් එවිට බාහිය තතෝතං බාහිය නැතත් ඔබ එහි නොවේ. ඊළඟට යතෝතං බාහිය නැතත් යම් විටක බාහිය ඔබ එහි නොවේ නම් තතෝතං බාහිය එවිට ඔබ නේව ඉද න හුරං නොභ්‍යමන්තරේ ඔබ මෙතනත් නැත එතනත් නැත දෙතන අතරත් නැත මෙයම දුකෙහි කෙලවරයි. මේ සූත්‍ර දේශනාවේ අර්ථ විවරණයට සෑහෙන අර්ථ වෙනක් කිරීමට යතුරක් හැටියට අපි පළමුවෙන්ම මේකේ තියෙන ප්‍රහේලිකා පද දෙක තෝරගන්න උත්සාහයක් එදා කළා. තරමක් දුරට උත්සාහ කළා. මේ ප්‍රහේලිකා විදි පද දෙක තමයි අර නතේන නතත් කියන එක. ඔබ ඒ ඉන්නොවේ ඔබ එහි නොවේ කිසි සම්බන්ධයක් නැති වචන දෙකක් වගේ. මේකට සාධක වශයෙන් ගැනීමට අපි සුත්තනිපාතේ අට්ඨක වර්ගයේ ජරා සූත්‍රයෙන් ගාථා දෙපදයක් උපුටා දැක්ුවා. දෝනෝ නහි තේන මඤ්ඤති යදිදං දිඨ සුතං මුතේසුවා. දෝන කියලා කියන්නේ රහතන් වහන්සේට මේ දෙන පදයක්. කෙලෙස් දූලි පිසහැරිය පිඹහැරිය කෙනා කියන අදහසයි. එතකොට දෝනතෙම රහත්ෙම න තේන මඤ්ඤති. එයින් මඤ්ඤනා නොකරයි. යදිදං එනම් දිඨ සුතම් මුතේසුව. දිඨ සුත මුතේසුව. දිඨය හෝ සුතය හෝ මුතය හෝ පිළිබඳව. මේ ගාථා දෙපදය හරියට අපට ඉබේම ලැබුණු අහම්බෙන් ලැබුණු අටුවාවක් වගේ මේ අර මේ බාහ්‍ය සූත්‍රයේ මේ ප්‍රහේලිකා පදයට. මක්නිසාද අර නතේන කියන වචනේ එතනින් හැඟෙන අදහස අර ක්‍රියාපදයකුත් නැති විදිහේ පද දෙකේ අදහස මොකක්ද කියලා හිතාගන්න පුළුවන් මේ මුල් පදයෙන්ම. දෝනෝ නහි තේනමඤ්ඤති. දෝන තෙම එයින් මඤ්ඤණා නොකරයි. එතකොට බාහ්‍ය සූත්‍රයේ මඤ්ඤණා කියන වචනේ කොතනකවත් සඳහන් නැතත් මෙතන මේ කියන්නේ මඤ්ඤණා කිරීමක් බව බව අපිට බව අපිට හිතා ගන්න පුළුවන්. තේන මඤ්ඤති මේ තේන මඤ්ඤති ඒක අපිට තව දුරටත් ඒක සාධක හැටියට දක්වන්න පුළුවන් අපි කීප වරක්ම උපුටා දැක්වූ ඒ බුද්ධ වාචිතයක් තමයි යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා යම් යම් දෙකින් මඤ්ඤණා කරයිද ඒ නිසාම එය අනිකක් බවට පත් වී මේක කීප වරක්ම ප්‍රකාශ කළා. එතකොට මේ යේන යේන හිමන් ඒ තව ඒ වගේම තවත් එකක් අපිට කලින් අහුණා. තේනච මාමඤ්ඤි ඒන් මඤ්ඤනා නොකරව. ඒ විදිහට එතකොට මෙතන මේ බාහ්‍ය සූත්‍රයේත් නතේන කියන එකේ අදහස අර මඤ්ඤනාව පිළිබඳවයි. නතේන මඤ්ඤති කියන එක බව ඒ ඒ පළමුණි කරුණයි අපිට මේ සාධක දෙපදයෙන් අල්ලගන්න පුළුවන් එක්තරා විදියක පිහිට ඊළඟට දෙවෙනි දෙවෙනි කාරණේ හැටියට අපිට ගන්න පුළුවන් දැන් නතේන මඤ්ඤති කියන එකෙන් නතේන එයින් නොවේ. මෙතන එයින් කියලා කියන්නේ කුමක් සඳහාද? එයින් කියලා කියන හැඟෙන්නේ මොකක්ද කියන එක. ඒකත් පැහැදිලි වෙනවා අරගාතාවේ දෙවෙනි පදයෙන්. යදිදන් කියන එක හොඳටම හරියට අටුවා ස්වරූපයේ යක් හැටියට හිතා ගන්න පුළුවන්. එනම් දෝනතෙම එයින් මඤ්ඤනා නොකරයි. එනම් දිත්ත සුත මුත පිළිබඳවයි. ඒ පදේ යෙදලා තියෙන ditta sutta mutta කියන වචන තුන පමණයි. අපේ මේ බාහ්‍ය සූත්‍රයේ මූලික සැකිල්ල මේ පද හතරම මේ පද තුනනේ පද හතරයි එතන ditta sutta mutta විඤ්ඤාත කියන පද හතරයි බාහ්‍ය සූත්‍රයේ සැකිල්ල. එතකොට අර නැතේන කියන එකට කලින් තියෙන්නේත් අර ditthe ditta mattan bhavisati ආදී පද හතරනේ ඒක නිසා හිතා ගන්න පුළුවනි අපිට නැතේන කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ අර dittay හෝ සුතය හෝ මුතය හෝ විඤ්ඤාතය හෝ පිළිබඳව එයින් නොවන්නේ එවිට ඔබ එයින් නොවන්නේ කියන එකයි. එතකොට ඒ ඔබ එවිට ඔබ එයින් නොවන්නේ. ඊළඟට මේ එයින් නොවන කියන අදහසෙම තියෙනවා. මෙතන මේ මඤ්ඤණාව පිළිබඳව අදහස තවදුරටත් අපට මතු කරගන්න පුළුවනි. අපි අර මූලපරියාය සූත්‍රයේ කලින් අවස්ථාවක දීර්ඝ විවරණයක් කළේ මූලපරියාය සූත්‍රයේ අපි පඨවි කියන මේ මුල් පදය මුල් කරගෙනයි මේ මඤ්ඤණා කියන වචනේ තේරුවේ. ඇත්ත වශයෙන් මූලපරියාය සූත්‍රයේ පද 24ක්ම තිබෙනවා. ඒ 24 නුත් හතරක් තමයි මේ ditta සුතමුත්ත විඤ්ඤාත කියන පද හතර. එතකොට මේ මූලපරියාය සූත්‍රයේ ඒ රටාව අපිට දැන් පුරුදුයි. මක් නිසාද අර එතන අර කියාපු පුද්ගලයන් තුන් දෙනා පිළිබඳව අර පඨවින් මඤ්ඤති පඨවින් පඨවිතෝ අපි හිතමු දැන් සීක පුද්ගලයා පිළිබඳ වෙයි කියලා. ඒ කියන්නේ සීක පුද්ගලයා පිළිබඳ වෙයි. එතකොට පඨවින් පඨවිතෝ අභිඥාය පඨවින් මාමඤ්ඤි. පඨවියා මාමඤ්ඤි. පඨවිතෝ මාමඤ්ඤි. පඨවින් මේති මාමඤ්ඤි. පඨවින් මා අභිනන්දි. සීක පුද්ගලයා පිළිබඳව අර පඨවිය ගැන කියනකොට ප්‍රකාශ කියන වචන. ඒ වෙනුවට අපි යෙදුවොත් මේ දිත්තං කියන එක දිත්තං දිත්තතෝ අභිඥාය දිඨං දිඨං මාමඤ්ඤි දිඨස්මින් මාමඤ්ඤි දිඨතෝ මාමඤ්ඤි දිඨං මේති මාමඤ්ඤි දිඨං මා අභිනන්දි එතකොට සීක පුද්ගලයාට තියෙන ශික්ෂණයක් සීක පුද්ගලයා මේ මේ කියාපු මේ දිඨ සුත මුත හතර පිළිබඳව මඤ්ඤනා නොකරනවා කියලා කියන්නේ අන්න අර කියාපු විදියට හිතන්නේ නැහැ දිඨය දිඨය දිඨය වශයෙන් අභිඥාය සංඥාය නෙවෙයි අභිඥාය. සාමාන්‍ය සංඥාවෙන් සාමාන්‍ය පුදුන් සංඥාවෙන් නෙවෙයි අභිඥා වශයෙන් ගැඹුරු වැටහීමක් ලබා ගන්නවා දිට්ඨිය පිළිබඳ. එහෙම ලබාගෙන දිට්ඨස්මින් දිට්ඨං නමඤ්ඤති. දිට්ඨය හරිය යම්කිසි වස්තුත්වයෙන් සලකන්නේ නැහැ. වස්තුවක් හැටියට දෙයක් හැටියට සලකන්නේ නැහැ. දිට්ඨං මාමඤ්ඤ කියලා කියන්නේ ඒකයි. දිට්ඨිය පිළිබඳව ඒ විදිහට මඤ්ඤණා නොකරව මේ හික්මීමක් හැටියට එතන මාමඤ්ඤ කියලා යොදලා තියෙනවා. ඊළඟට දිඨස්මින් මාමඤ්ඤි දිඨයෙහි යයි නොහඟි අ දිඨයෙන් යයි නොහඟි මේ වාර ව්‍යාකරණ රටාවට තියෙන සම්බන්ධය අපි කලින් අවස්ථාවක පෙන්වන්න කළා තියුණා කියනවා දිඨම් මේති මාමඤ්ඤි ඒ විදිහට කරාට පස්සේ ඊළඟට දිඨම් මේති දිඨේ මගේ යයි එසේ නොහඟුව ඊළඟට දිඨම් මා අභිනන්ති ඒ විදිහට අර දිත්තේ තමාගේ දෙයක් කරගත්තට පස්සේ ඒ පිළිබඳව අභිනන්දන ඒ පිළිබඳව සතුටුකුත් ඇති වෙනවා තණ්හාවක් ඇති වෙනවා ඒවා ඇති කරගන්න එපා කියන. ඒ උපදේශයමයි එතකොට මේ සියුම් මන්දමින් බුදුරජාණන් වහන්සේ දිත්තේ දිත්තමත්තං භවිස්සති කියලා ප්‍රකාශ කළේ. බාහ්‍ය ඔබට පළමුවෙන්ම දෙන්නේ උපදේශයයි. ඇත්ත වශයෙන්ම අර ආර්ය ව්‍යවහාරයෙන්මයි බුදු පියාණන් වහන්සේ මේ මා බාහ්‍යට බාහ්‍ය දාර්ශනික තාපසයට ආමන්ත්‍රණය කරන්නේ. ඒ තරම් නුවණ දියුණු පුද්ගලයෙක් නිසා ඔබට දිත්තේ දිත්ත මාත්‍රයේම වන්නේය. දුටුයෙහි දුටු මතින්ම නවතීමයි. එතකොට මඤ්ඤණා නොකිරීම අර දුටුයෙහි දුටු මතින්ම නතර වීමයි. දුටුයෙහි දුටු මතින් නතර නොවි අර කියාපු විදියට අර දිඨය තුල දිඨයෙන් ආදි වශයෙන් හිතුවොත් දිඨය මගේ ආදි වශයෙන් හිතුවොත් එතනින් සිදුවෙන්නේ තම්මයතාවක්. තම්මයතාව කියන වචනයත් අපි ගියවර දේශනයේදී හමු වුණා. තම්මයෝ කියලා කියන්නේ අර රන්මය රිදීමය කිව්වා වගේ අර විදියට මඤ්ඤණා කරන්න පටන් ගත්තට පස්සේ ඒ දේ තමාත් එක්කෙනෙක් බවට පත් වෙනවා. දැන් මණිකක් අල්ලගත්තු කෙනා මණික්කාරයා මණික් අයිතිකාරයා වෙන්න වගේ ඊළඟට මණිකට මොකක් හරි වෙනකොට ඒ පුද්ගලයාට ඒක බලපාන්න වගේ අර දිත්තේ අර විදිහට ඒකේ තණ්හාමාන දිත්‍ති වශයෙන් ඇලි වෙලි පැටලි ගත්තාම අර විදිහට මඤ්ඤණා කරලා මමත්වෙන් හිතලා එතකොට ඔන්න ඒ තම්මයතාවක් ඇති වෙනවා. දැන් මෙතන කියන්නේ බුදු පියාණන් වහන්සේ අතම්මයතා ප්‍රතිපදාවට දානවා මේ මේ බාහ්‍ය දාරුචීරිය. ඒ කියන්නේ මේ පිළිබඳව මේ මඤ්ඤණා කරන්න එපා. එතකොට එයින් තියෙන්නේ අතම්මය. එයින් වෙන්වීම විරාග ප්‍රතිපදාවයි එතනින් හැඟෙන්නේ. එතකොට දිඨ පිළිබඳව මඤ්ඤණා නොකරතොත් ඒ පිළිබඳ තම්මයතාවක් නැහැ. අතම්මය වෙනවා. ඒක ඇලි වෙලි පැටලී ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට ඒ තමා දිඨය තුල ඉන්නවා කියන හැඟීමක් එන්නේ නැහැ. අපි අර සෙල්ලංගේ ඇතුලේ ඉන්නවා කියලා එක වරක් සඳහන් කළා. ඒ වගේ අර මෑණියන් Taman අර ගේක ඉන්නවා කියලා හිතෙන්නේ වගේ මේ මේ පුද්ගලයා අර විදිහට මඤ්ඤණා කරන්නේ නැත්නම් තමා දිත්තේ තුලේ කියන හැඟීමක් නැහැ. අන්න ඒක තමයි එතකොට දැන් නැතත් කියන එකත් ඔන්න අපිට එතකොට තේරුම් ගන්න පුළුවන්. යතෝත්වං බාහියන තේන තතෝත්වං බාහියන තත් යම් අවස්ථාවක ඔබ ඉන්න වෙයිද? ඔබ එයින් මඤ්ඤණා කරලා ඒ එයින් මඤ්ඤණා නොකරයිද? එවිට ඔබ එහිද නොයන්නවන්නේ. ඔබ ඒ දිඨය තුල ගන්නෙ නැහැ. ඒ වගේම සුත මුතාදිය තුල ගන්නෙ නැහැ. ඊළඟට ඒ අනුව ඉතින් දැන් අපිට හිතා ගන්න හැකි යතෝ කෝති බාහ්‍ය නතත් තතෝ තං යතෝ තං බාහ්‍ය නතත් තතෝ තං බාහ්‍ය නේවයිද නහුරං නඋභ්‍යමන්තරේ යම් අවස්ථාවක ඔබ අර විදියට දිත්තේ දිත්තේන් මඤ්ඤණා නොකරනම් දිත්තේ දිත්තේ තුලෙයි නොහැඟුණා. දිත්තේ තුලෙයි කියලා කියන්නේ දිත්තේ තුල මමෙක් ඉන්නවා කියන එක වගේ. දිත්තේ තුල මම මමා ඉන්නවා මමෙක් ඉන්නවා. එහෙම හිතෙන්නේ නැත්නම් එවිට නේව ඉද එවිට ඔබට මෙතනකුත් මෙතනත් නැත ඔබ මෙතනත් නැත න හුරං එතනත් නැත ඒ දෙතන අතරත් නැත <clears throat> මේ දෙකොණක් සහ මැදක් උඩක් යටක් මැද සරසක් ආදිය ගැන දේශනා කීපයකදී අපි සෑහෙන පමණ සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේන් හැඟෙන්නේ කුමක්ද? අර කලින් අවස්ථාවක ප්‍රකාශ කළා අස්මිමාන කුඤ්ඤය තමයි කුඤ්ඤය ගැසීමෙන් තමයි ලෝකයක් මනින්නේ. ලෝකයක් පැන නගින්නේ. ලෝකයක් හටගන්නේ. ඒකම ව්‍යාකරණ රටාව බිහි වෙන ආකාරයත් අපි ප්‍රකාශ කළා. ඒ කියන්නේ අස්මි අස්මි වෙමි කියන අදහසත් එක්කම මෙතනක් ඇති මෙතන මම, එතන ඔහු, ඔතන ඔබ. එතකොට ව්‍යාකරණ රටාවේ මූලික පදනමත් ඒකයි. ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ ආදී වශයෙන් එතකොට අර ලෝකයක් පැන නගිනවා, මනින්න ලෝකයක් පැන නගිනවා, අර ව්‍යාකරණ රටාවක් පැන නගිනවා. එතනම තමයි ප්‍රපංචය. අන්නේ ප්‍රපංච ඒ ප්‍රපංචයෙන් මිදීමයි මෙතන එතකොට නේව ඉදන හුරන්න උද්‍යමන්තරේ කියලා ප්‍රකාශ කළේ. භව නිරෝධයයි කොට ඉන්න. තමා ලෝකයක ඉන්නවා කියන හැඟීම නැහැ. තමාත් ලෝකයක් කියලා දෙකක් බෙදා ගැනීමක් නැහැ මෙතන. ඒ සේවන්තෝ දුක්ඛස්ස මෙන්න මේකම තමයි දුකෙහි කෙලවර නිවන. එතකොට මේ තරමක් දුරට අපිට හිතා ගන්න පුළුවනි මේ බුදුරජාණන් වහන්සේ මේ කෙටි සූත්‍ර දේශනාවෙන් ඉදිරිපත් කළ මූලික කාරණා. ඊළඟට අපිට මේ මෙතන තිබෙන පද හතර ගැනත් තවදුරටත් යමක් කියන්න පුළුවනි. අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ සඳහන් වෙනවා චත්තාරෝ අරිය බෝහාරා කියලා. ආර්ය ව්‍යවහාර හතරක්. තවත් තැන්වල මේ විදිහටම සඳහන් වෙනවා. ඒ ආර්ය ව්‍යවහාර හතර මොකක් මොනවද? දිත්තේ දිත්තවාදිතා, සුතේ සුතවාදිතා, මුතේ මුතවාදිතා, විඤ්ඤාතේ විඤ්ඤාතවාදිතා. දද්දේ පිළිබඳව දැනගත් දිත්තේ පිළිබඳව, දුටු දේ පිළිබඳව දුටු බව කීම ඇසු දේ පිළිබඳව ඇසු බව කීම ඇසුයි කියලා කීම දැනුණ දේ පිළිබඳව දැනුණු බව කීම ඇත්ත ඇති හැටියට කීම කියන එකයි මේ විඤ්ඤාතය පිළිබඳව දැනගත්තු බව කීම මේක මේ සාමාන්‍ය සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් මේ කියන ආර්ය ව්‍යවහාර සත්‍යවාදී ප්‍රතිපත්තිය හඟවන පද හතරක්. ඒ අර්ථයෙන් සමහර සූත්‍රවල වගේම විනය පිටකයේත් ඉදලා තියෙනවා. සාමාන්‍යයෙන් සත්‍යවාදී බව හඟවන ගැඹුරු ධර්මයකට නොයා. නමුත් මේ සත්‍යය පිළිබඳ විවිධ මට්ටම් තිබෙනවා. මේ සත්‍යවාදී බව ඇත්ත වශයෙන්ම සත්‍යවාදී බව ප්‍රත්‍යක්ෂයත් එක්ක සමාන්තරව යන සාක්ෂි දීම. ඒ ප්‍රත්‍යක්ෂය ඉහළට යන්න යන්න ඒකම අර සාක්ෂියත් වෙනස් වෙනවා. ඊටම අටකට කථාන්තරයක් ඒක නිතර අහලා තියෙන නිසා මේ අතුරු විස්තර අවශ්‍ය නැහැ. අර පින්ඩපාතික තිස්ස අර මහරත් අර ස්වාමින්වහන්සේගෙන් අර ස්ත්‍රියක් මගදී හමු වෙලා ඒ දත් ටික විතරයි ඒ නිමිත්ත ගත්තේ. ඒ ගත්තේ නිමිති නොගෙනම හිටියේ නැහැ. කමරංගේ කමටහන් නිමිත අහුල ගත්තා ඒ දත් ඇට ටිකෙන්. ඒක නිසා ඊළඟට ස්වාමි පුරුෂයා ඇවිල්ලා ඇහුවාම දැක්කද ස්ත්‍රියක් කියලා නෑ මං දත් ඇට ටිකක් දැක්ක ඇට සැකිල්ලක් දැක්ක කිව්වා. ඒක ඒ එක්තරා මට්ටමක්. ඔන්න ඔය විදිහට සත්‍යවාදී බව අර විදිහට මේ ප්‍රත්‍යක්ෂයත් එක්ක යන ඒක වෙනස් වෙන එක්තරා තරාතිරම් නැති දෙයක්. මේකේ ඉහළම මට්ටම තමයි පරම සත්‍යය. පරමාර්ථ සත්‍ය නෙවෙයි. ඒ පරම සත්‍ය කුමක්ද කියන එකත් බුදුරජාණන් වහන්සේ අර ධාතු විභංග සූත්‍රයේම එක තැනක සඳහන් වෙනවා. සඳහන් කරනවා. ඒතං හිබික්කු පරමං අරිය සත්‍යං යදිදං අමෝස ධම්මං නිබ්බාණ. පරම සත්‍ය නම් මහාන මහාන කියලා එතන ව්‍යවහාර කරන පුක්කුසාති භික්ෂුවට මහාන මෙයයි පරම සත්‍ය එනම් අමෝස ධම්මං නිබ්බාණ. මුසාවක් නොවන මුසා ස්වභාවයක් නැති නිවන. අනිකුත් හැම සත්‍යයන්ම මුසා වෙනවා ඊට ඉහළකට ගියාම. නමුත් නිවන නිවන පරම සත්‍ය වන්නේ ඒ ඒක කිසිසේත් මුසා ස්වභාවයක් මුසාවට බොරුවක් බවට හැරෙන්නේ නැති නිසා. එතකොට මෙන්න මේ කියාපු ඉහළම මට්ටමනොත් සාක්ෂි දෙන්න පුළුවන් කමක් තිබෙන බව අපට හෙළි වෙනවා මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝධන සූත්‍රයෙන්. මේ චබ්බිසෝධන සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කිසි කෙනෙක් ඒ අරහත්ත්වයේ ප්‍රකාශ අරහත්ත්වයේ පළ කරාම ඒ භික්ෂුන් වහන්සේගෙන් ඒ රහතන් වහන්සේ රහතන් වහන්සේගෙන් එහෙම නැත්නම් ඒ භික්ෂුන් වහන්සේගෙන් අනිකුත් භික්ෂුන් වහන්සේලා යම් යම් ප්‍රශ්න ඇසිය යුතු බව යම් යම් ධර්ම න්‍යායයන් මුල් කරගෙන ප්‍රශ්න ඇසිය යුතු බව. එක ධර්ම න්‍යායක් තමයි අර ditth සුත මුත විඤ්ඤාත හතර පිළිබඳව. ඔබට කොහොමද හැඟෙන්නේ කියන ප්‍රශ්නය. එතකොට ඇත්ත වශයෙන්ම රහත් කෙනෙක් නම් ඒ ස්වාමීන් වහන්සේ දෙන දිය යුතු පිළිතුරක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදිහටයි කියන්නේ ඇවැත් දිත්තේ කොහං ආවුසෝ අනුපායෝ අනපායෝ අනිශ්චිතෝ අපපටිබද්ධෝ විප්පමුක්තෝ විසංයුක්තෝ විමර්යාදිගතේන චේතසා විහරාමි. අන්න ඉහළම වටෙන් සාක්ෂි සාක්ෂි දුන්න දිත්තේ පිළිබඳව. රහත් කෙනෙක් හැටියට. ඒ කියන්නේ ඇවැත්නි මම දිත්තේ පිළිබඳ දිත්තේ ඒ පිළිබඳව අනුපායෝ අනුපායෝ කියන්නේ රාග වශයෙන් ලං නොවි. අනපායෝ ද්වේෂ වශයෙන් ඉවත් නොවි. අනපායෝ අනිස්සිතෝ තණ්හා මාන දිත්‍ය ආදී වශයෙන් එහි නොරැඳී අනුපායෝ අනපායෝ අනිස්සිතෝ අප්පටිබද්ධෝ ඡන්ද රාග වශයෙන් එහි නොබැඳි විසංයුක්තෝ විපමුක්තෝ විපමුක්තෝ කියන්නේ කෙලෙස් ආදීයෙන් මිදිලා විසංයුක්තෝ සංයෝජන වලින් මිදිලා සංයෝජන වලින් ගැලවිලා විමර්යාදිකතේන චේතසා මර්යාදා කියලා කියන්නේ මායිම මායිම් කර නොගත් සිතකින් යුක්තව වාසය කරනවා මේ මායිම් අපිට හිතා ගන්න පුළුවනි අර අජ්ජත් බහිද්දා ආදී මායිම් ඒවා ඉන්නේ මුළු මහත් භවයක්ම ගොඩ නැගෙන්නේ මායිමක් ඇති තැන තිබෙනවා අර විදිහේ ඇලුම් බැඳුම් ගැටීම් ඒ හැම එකක්ම වැටකඩලු තිබෙන තැනක තිබෙනවා. එතකොට විමර්යාදික තියෙන චේතස. ඒ විදිහේ වැටකඩලු මායිම් නැති සිතකින් යුක්තව මම වාසය කරන දිත්තේ පිළිබඳව. ඇලුම් ගැටුම් ආදියක් කිසිවක්ම නැති. අන්නේ ඒ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්කම තමයි එතකොට ඒ ඉහළම සාක්ෂි දීම අර චත්තාරෝ අරිය වහර ආර්ය ව්‍යවහාර වලින් දෙන්න පුළුවන් ඉහළම සාක්ෂිය. රහත් බව. එතකොට අපි දැන් මේ මේ චතුරාර්ය විවහාර පිළිබඳව සෑහෙන යමක් ප්‍රකාශ කළා. ඊළඟට බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රධාන කාරණයක් තමයි බුදු පියාණන් වහන්සේ මේ බාහ්‍ය ධාර්මීය තාපසයාණන්ට අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන ත්‍රිවිධ ශික්ෂා මේ ඉදිරිපත් කළේ මේ චතුරාර්ය විවහාර හතර තුලින්. ඒක නම් අටුවාවක් පිළිගන්නවා. නමුත් මෙතෙන්දී අපිට විස්තරීකුත් කරන්න සිද්ධ වෙනවා. කොහොමද මේ <clears throat> මේ සීල සමාධි ප්‍රඥා බේරගන්නේ මේ මේ කියපු මේ කෙටි උපදේශය තුලින්. ඒ බාහ්‍ය සූත්‍රයේ ඒ මුල් කොටස මොකද්ද? අපි දැන් කලින් ප්‍රකාශ කරේ තස්මාති හිතේ බාහ්‍ය ඒවං සික්ඛිතබ්බං. එතනත් හැංගෙනවා එතන ශික්ෂාවකට දැම්මේ මුලදිම. බාහ්‍ය එසේනම් ඔබ මේ මේ විදිහට හික්මිය යුතුයි. දිත්තේ දිත්තමත්තං භවිස්සති. දිත්තයෙහි දිඨය පමණක්ම වන්නේ අපි මේ පහසුවට පාවිච්චි කරන pāli වචනම දැන් අර්ථ තේරෙන නිසා දිඨයෙහි එක දුටුයෙහි දුටු බව මාත්‍රයෙන් වන්නේ සුතේ සුත මාත්‍රයෙන් වන්නේ මුතයෙහි මුත මාත්‍රයෙන් වන්නේ විඤ්ඤාතෙහි විඤ්ඤාත මාත්‍රයෙන් වන්නේ මෙතනින් මේ කියවෙන්නේ දැන් අදි සීල සික්ඛාවට අයිති ප්‍රධානම කාරණයක් තමයි අර ඉන්ද්‍රිය සංවර ශීලය ඒ ඉන්ද්‍රිය සංවර ශීලයේ ශීලයේ මූල මූල ධර්ම අඩු අඩංගු වෙනවා මේ කියාපු මේ කෙටි උපදේශයේ. මක්නිසාද දුටියෙහි දුටු මතින් නතර වෙනවා නම් ඒ පිළිබඳව නිමිති අනුයන්ජන ගැනීමක් නැහැ. ඒ දුටු දේ පිළිබඳව මේක හොඳයි නරකයි ආදී වශයෙන් නිමිති අනුයන්ජන ගැනීමක් නැහැ. ඒකෙන්ම ඉන්ද්‍රිය සංවරය සැලසෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවර සීලයට ඒක අදාළ වෙන්නේ අර නිමිති අනුයන්ජන නොගැනීමෙන් කියන එකෙන් අපිට හිතා ගන්න පුළුවන් මෙතන අධිශීල ශික්ෂාවක් තිබෙනවා. ඊළඟට අධිචිත්ත සික්ඛාවට මේක මේක උපකාර වෙන්නේ දුටුවේහි දුටු මතින් නතර වෙනවා නම් ඒ පිළිබඳව විතර්ක ਵਿਚාර කරන්න යන්නේ නැතුව විතර්ක කරන්න යන්නේ නැතුව ඒ මේ අර නීවරණ ප්‍රහාණයටත් නීවරණ ප්‍රහාණයට මඟ සැලසෙනවා. ඒක නිසාද නීවරණ අරගෙන ඉන්නේ මේ විතර්කය. එතකොට ඔන්න අධිචිත්ත ශික්ෂාවට සමාධියට අදාළ කොටසක් මෙතනම තිබෙනවා. සීල සමාධි. ඊළඟට අධිපඤ්ඤා. මේක ගැන ඉතින් විශේෂයෙන් යමක් කියන්න සිද්ධ වෙනවා. මෙතන ආදි ප්‍රඥා හැටියට ගණන් ගන්න ගත යුතු ගත යුතු කුමක්ද? අත්ත වශයෙන්ම අර මඤ්ඤණා ප්‍රපංච වලින් මිදීමයි. දුටුවේහි දුටු මතින් නතර වීමෙන් අර අර මූලපරියාය සූත්‍ර ආදී අපි දැක්වූ අර අතු ඉති වලට යාම වලකිනවා. දිත්තේ වස්තුත්වයෙන් අරගෙන දෙයක් හැටියට අරගෙන ඒකේ තුල ඒකේ එයින් එය මගේ ආදී වශයෙන් ඒ අප්‍රපංච කිරීම. ඒව නතර වෙනවා. මඤ්ඤණා ප්‍රපංච ආදීන් සිත මුදා ගැනීමට උපකාර වෙනවා. ඒ වගේම අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා මේ චක්ෂු මේ අස්කන්නාස ආදී මේ ආයතන සයම හරියට පාළු ගම් වගේ කියලා. ශූන්‍ය. ශූන්‍ය මිදන් අත්තේනවා අත්තනියේනවා. මේ අස්කන්නාස ආදී මේ හැම එකක්ම ආත්මයකින් හෝ ආත්මයකට අයිති දෙයකින් ශූන්‍යයි. ආත්මයකුත් නෑ මෙතන ආත්මයකට අයිති දෙයකුත් නෑ. ඒ නිසා ඒක හරියට පාළු ගම් වගේ. ඔක්කොම මිනිසු පලාගිච්ච නිකන් පාළු ගම් වගේ. අන්නේ පාලුගම් තත්වයෙන් සලායතනයන්ම සැලකීමට උපකාරමන උපදේශයක් තමයි ditthේ dittha mattang bhavisa dutuehi dutu maatreyama pamana asuehi asu maatreyama pamana අන්නේ අනුවත් අපිට හිතා ගන්න පුළුවන් මෙතන තියෙන මේ අධිපඤ්ඤාවට ප්‍රඥාව දිනු වීමට උපකාර වෙන කොටස් මොනවද කියලා. එතකොට ඒ විදිහට ගත්තොත් අර දැන් සාමාන්‍යයෙන් ප්‍රපංචයෙන් කෙරෙන්නේ එක්තරා විදිහක දිගින් දිගට ගනුදෙනු කිරීමක්. දිත්තේ සුත මුතාදීන් ඒ දිගට දිගට ගනු දිනු කිරීමක් මෙතන නෑ එතකොට. ඒ වගේම මේ මේ දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති ආදී වශයෙන් ගැනීම නිසා අර තම්මයතාවක් අර අතම්මය ඒ කියන්නේ ඒ තුල ඒ මගේ කියන ඒ හැඟීමක් නැති වෙලා යනවා. එතකොට ඒකම අර මමත්වය අස්මිමානය ඊළඟට අර ප්‍රපංචයට උපකාර වෙන දේවල් ඒ සියල්ලම ඒකම නැති වෙලා යනවා ප්‍රපංච නිරෝධය භව නිරෝධය දුක්ඛ නිරෝධය ඒ හැම එකටම උපකාර වෙන අර අස්මිමාන කූඤ්ඤය ගැලවීම සිදු වෙනවා මේ ශික්ෂණය නිසා එතකොට ඒ ත්‍රිද ශික්ෂාවම මේ දේශනාවේ අඩංගු බව අපට මේ අනුව හිතා ගන්න පුළුවනි. මේ මේ විදිහට බුදු පියාණන් වහන්සේ දුන්න ත්‍රිවිධ ශික්ෂාව ඉදිරිපත් කළාට පස්සේ සිද්ධ වෙන දේ තමයි අර නතේන නතත්ථ නේවිද නහුරං න උභයමන්තරේ කියලා ප්‍රකාශ කෙරුණේ අර ඒ මේ බාහ්‍ය දාර්ශනිකයේ තාපසයාණන්ගේ නුවණ මුහුකුරා ගියාට පස්සේ මේ ත්‍රිවිධ ශික්ෂා ශික්ෂා මාර්ගයේ ගමන් කරලා එතකොට තමයි අර බුදු පියාණන් වහන්සේ එවිට ඔබ එයින් නොවන්නේය එවිට ඔබ එයින් නොවන්නේ නම් ඔබ එහිනොවන්නේය ඔබ එහිනොවන්නේ නම් ඔබ මෙතනක් නැත එතනක් නැත මෙයම දුකම කෙලවරයි කියලා අර භව නිරෝධ වූ නිර්වාණය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි එතනින් ප්‍රකාශ කරන්නේ. ඒකට අර මුළු මහත් සද්ධර්මයේම සද්ධර්මයේම එක්තරා විදිහක හකුලල දක්වන වටිනා සූත්‍රයක් හැටියට මේ සූත්‍රය සලකන්න පුළුවනි. මේ විදිහට බුදු පියාණන් වහන්සේ එතකොට මෙන්න මේ උපදේශය දෙනවත් එක්කම අර බාහ්‍ය දාර්ශනිකීය තාපසයන්න් ඒ එක් ඒ කෙනෙහිම ඒ තාපසයන්න්ගේ සිත සියලුම ආශ්‍රයයන්ගෙන් මිදුණු බව සඳහන් වෙනවා. අනුපාදාය ආසදීහි චිත්තං විමුච්චි. තාව දේව කියලා කියන. ඒ කෙනෙහිම මිදුණා සිත. ඊළඟට අපි ආයෙත් මේ උදාන පාළියේ යන කතා ප්‍රවෘත්තියට යමු. අර විදිහට බුදු පියාණන් වහන්සේ පින්ටපාතේ වඩින්න සූදානම් වෙලින් අවස්ථාවේ බොහොම ඇවිටිලි කළානේ මේ ධර්ම දේශනාව ලබා ගත්තේ. ඒකෙන් නියම ප්‍රතිඵලත් නෙලාගත්තට පස්සේ බුදු පියාණන් වහන්සේ දැන් ආයිමත් පිණ්ඩපාත චාරිකාවේ පිටත් වෙලා වැඩම කළා. ඒකම වාගේ වැඩි වෙලාවක් යන්න කලින් කුඩා වසු කැටියක් ඇති එළදෙනක් මේ බාහ්‍ය දාර්ශීරිය රහතන් වහන්සේට ඇනලා ජීවිතක්ෂයට පත් කළා. බුදු පියාණන් වහන්සේත් පිණ්ඩපාතයේ වළඳලා සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලා පිරිසුදුත් එක්ක ආයිමත් මේ පැත්තෙන් ඒ පැත්තෙන් වඩින අතරේ දැක්කා මේ බාහ්‍ය දාර්ශීරිය රහතන් වහන්සේගේ මේ මృతදේහ දැකලා සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා මේ මේ සිරුර ඇඳක තබලා ගෙනහිල්ලා ආදාහනය කරන්න ආදාහනය කරලා එතන ස්තූපයක් යම්කිසි සෝන් කොටක් වැනි දෙයක් ගොඩනගන්න කියලා මේ නුඹලාගේ සබ්‍රහ්මචාරී කෙනෙක් නුඹලාගේ සබ්‍රහ්මචාරී කෙනෙක් මේ මෙරිලා කාල ක්‍රියා කරලා සිටින්නේ කියලා ඒ විදිහට ප්‍රකාශ කළා අර සංඝයා කළා එතකොට සංඝයා වහන්සේලාත් ඒ අනුව අර බාහ්‍ය දාරුචීරිය රහතන් වහන්සේගේ ශාරීරිය අරගෙන ගිහිල්ලා අර විදිහට ආදාහනය කළා නැවත බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න ඒ කාරණේ ප්‍රකාශ කළා අපි දැන් ඒ කටයුතු නිම කළයි ආවේ මේ බාහ්‍ය දාරුචීරිය ඊළඟ ප්‍රශ්නයක් අහුවා මිය ගියේ කොතනද? මිය පරලෝ ගියාට පස්සේ කොහාටද ගියේ? කා ගති කෝ අபிසම්පරායෝ කියන විදිහටයි ප්‍රශ්න කරන්නේ. බාහ්‍ය දාර්චීයගේ ගතිය කුමක්ද? ගතිය කියලා කියන්නේ ගිය තැන කුමක්ද? කා ගති කෝ අபிසම්පරායෝ. පරලෝ තත්වයේ කුමක්ද? මරණින් මතු තත්වයේ කුමක්ද කියලා ওই විදිහට ප්‍රශ්න කරනවා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ බාහ්‍ය ධාර්චීරිය පඬිතයි මට මේ ධර්මය උගන්වන්න කියලා වැඩි කරදර කළේ නෑ. ඒ ධර්මයේ අනුව පිළිපැද්දා. බාහ්‍ය ධාර්චීරිය බාහ්‍ය පිරිනිවන් පෑවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා ඊළඟට උදාන ගාථාවකුත් වදාලා. යත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති නතත්ථ සුක්ඛා ජෝතන්ති ආදිච්චෝ නප්පකාසති නතත්ථ චන්දිමා භාති තමෝ තත්ථ නොවිජ්ජති යදාච අත්තනා වේදී මුනිමෝනේන බ්‍රාහමනෝ අත රූපා අරූපාච සුඛ දුක්ඛා පමුච්චති මේ ගාථාව ගැන පරමත්ත දීපණී උදාන අටුවාව ප්‍රකාශ කරන්නේ එක්තරා විදිහක පුදුම විදිහේ අර්ථ විවරණයක් දෙන්නේ මේ මෙතන මේ මේ ගාථාවේ අදහස ඉස්සෙල්ලා අපි සලකලා බලමු සාමාන්‍ය වශයෙන් යත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති යම් තැනක යම් තැනක ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතයින් ප්‍රතිෂ්ඨාවක් නොලබයිද යත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති නතත්ත සුක්ඛා ජෝතಂತಿ එතන තරු නොදිලෙත් නතක්ත සුක්කාජෝතන්ති ආදිච්චෝ නප්පකාසත් නප්පකාසති සූර්යා අප්‍රකටය සූර්යා එළිය නොවිදුවයි කියන එකයි ආනවන්නේ නැහැ හඳ එළිය විහිදුවන්නේ නැහැ තමෝ තත්ත්වන විජ්ජති එතන අන්ධකාරයක් නැහැ යදා චත්තනාවේදී මුනි ඌේ රහතන් වහන්සේ මුනිවරයා යම් අවස්ථාවක සොයම් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ වේ මෝන නම් වූ ප්‍රඥාවෙන් තමාම ප්‍රත්‍යක්ෂ කරගත්තේද අත රූපා අරූපාච සුඛ දුක්ඛා පමුච්චති එවිට රූපේනුත් අරූපේනුත් සැපේනුත් දුකේනුත් නිදෙනවා විදිහටයි ඒ ගාථාවේ අර්ථය මේකේන ඉතින් දීද විග්‍රහයක් කරන අටුවාව අපට ඕන ටික විතරක් මෙතන ප්‍රකාශ කරමු අර ටිකක් අමුතු විදිහේ පුදුම විදිහේ අදහසක් ප්‍රකාශ කරනවා කියලා කිව්වේ අපි කිව්වේ අටුවාව මේ ගාථාව තෝරන්නේ හරියට අර බාහ්‍ය දාර්ශනික රහතන් වහන්සේ පිරිනිවන් පෑමින් පසු පසු ගිය තැන පිළිබඳ විස්තරයක් හැටියට වෙන එකක් තබා නිබ්බාන ගති කියන වචනේ පවා යෙදෙනවා නිබ්බාන ගති නිවන් ගිය තැන අපි සිංහලෙන්ම හිංගල කරලා කිව්වොත් බාහ්‍ය රහතන් වහන්සේ පිරිනිවන් පෑමින් පසු නිවන් ගිය තැන පිළිබඳ විස්තරයක් ඇතුළට. ඒ තැන පුදුජණෙහි දුබ්බිඤ්ඤය පෘථග්ජණෙන්ට තේරුම් ගන්න බැරි තැන. ඊළඟට ඒකේ ලක්ෂණ හැටියට දක්වනවා පඨවි ආපෝ තේජෝ වායෝ එතන නෑ. ඉරක් නෑ, හඳක් නෑ, තරුත් නෑ. ඒ වගේම එතන ඊළඟට ඒ ඉරක් හඳක් නැහැ. ඊළාට කියනවා මේ පටවියාපෝ තේජෝ වායෝ ආදී නැත්තිමක් නිසාද අසංකත වූ ඒ අනුපාදිශේෂ නිබ්බාන ධාතුවේ සංකත ධර්ම කිසිවක් නැති නිසායි ඒ පඨවි ආපෝ තේජෝ ආයෝ නැtei කියලා කියලා තියෙන්නේ. ඊළඟට එතන ඒ කියාපු අద్భుත තැන ඉරකුත් නැහැ, හඳකුත් නැහැ, හඳ පායන්නෙත් නැහැ, තරුත් නැහැ. ඊළඟට අර තමෝ තත්ත්වන විජ්ජති. ඒ කියන්නේ අඳුරක් නැත කියලා කිව්වේ මක් නිසාද කියන එක ප්‍රශ්නය නඟලා ඒක විස්තරයකුත් උත්තරයකුත් දෙනවා. මක් නිසාද මේ එතන අන්ධකාරයක් නැහැ කියලා ප්‍රකාශ කළේ. එහෙම කියලා තියෙන්නේ අටුවාව කියන හැටියට. දැන් කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන් ඉරක් හඳක් තරු ආදියක් නැත්නම් එතන අන්ධකාරයක් තිබෙන්න ඕනේ කියලා. නමුත් මේ පුදු කොයිතරම් පුදුමද කියතොත් මේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව අර විදිහට ඉරක් හඳක් තරුත් නැති වුණාට මොකද එතන අඳුරකුත් නැහැ. අන්නේ ඒක අර ඉර හඳ තරු ආදී නැත්නම් කෙනෙකුට සැක හිතෙන්න පුළුවනිය මේ අනුපාදිසිත නිබ්බාන ධාතුව ලෝකාන්තරය වගේ මහා අන්ධකාර තැනක් කියලා. එහෙම සැකේ වැළැක්වීමටය මෙතන මේ බුදු පියාණන් වහන්සේ එහි අඳුරක් නැත කියලා විශේෂයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ওই විදිහට අටුවාව කරන විස්තරය අනුව අපිට අපිට හිතාගන්න අපිට නිගමනය කරන්න ඉඩ දීලා තියෙන්නේ අර ඉරහඳතරු නැති නමුත් ඉරහඳ තරු ආදී නැති නමුත් මෙතන අපි අවධාරණය කරන යම්කිසි හේතුවක් නිසා නමුත් කියන වචනේ. ඉරහඳ තරු ආදී නැති නමුත් එහි අන්ධකාරයක්ද නැත කියලා ওই විදිහට අටුවාව තෝරන්නේ. මේ දේශනා මාලාවේ මෙතෙක් අපි ඉදිරිපත් කළ විවරණ මාර්ගය අනුව මේ අටුවා මගින් ටිකක් ඉවත් වෙන්න සිද්ධ වෙනවා අපට. මේ ගාථාවේ මේ යත්ථ ආපෝච පඨවි ආදී වශයෙන් මෙතන කියන මේ යම් තැන බාහ්‍ය දාර්ජීරිය රහතන් වහන්සේ ගිය තැන නොවේ මරණින් පස්සේ ගිය තැනක් ගැන නොවේ අටුවාව හිතාගන්නේ මේ බුදු පියාණන් වහන්සේ මේ ගාථාව ප්‍රකාශ කළේ අර භික්ෂුන් වහන්සේලා අහපු ප්‍රශ්නෙට පිළිතුරක් දීමටයි කියලා. අර භික්ෂුන් වහන්සේලා ඇහුවේ බාහ්‍ය දාර්ශනිකය ගිය තැනකුණක්ද මරණින් මතු තත්ත්වයකුමක්ද කියලා. නමුත් මෙතන ඇත්ත වශයෙන්ම සූත්‍රය හොඳට සැලකිල්ලෙන් කියවලා බැලුවාම තේරෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා ඒ ප්‍රශ්නේ ඇසුවේ Taman මේ ගෙනහිල්ල දැව්වේ රහතන් වහන්සේ කෙනෙකුගේ ශරීරයක් බව නොදත් නිසා. එහෙම දැනගත්තා නම් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ එතෙන්දි ප්‍රකාශ කළේ කලින් ප්‍රකාශ නොකොට මෙතෙන්දි ප්‍රකාශ කළේ බාහ්‍ය පිරිනිවන් පෑවා කියලා. මට කරදර නොකර බාහ්‍ය බොහොම ඉක්මනින්ම පිරිනිවන් පෑවා. ඉතින් ඒකයි පිළිතුර. අර සංඝයා වහන්සේලා ආපු ප්‍රශ්නෙට පිළිතුර බාහ්‍ය පිරිනිවන් පෑවා කියන. පිරිනිවන් පෑවයි කිව්වට පස්සේ ඉතින් තේරුම් ගන්නවා ඒ ස්වාමීන් වහන්සේලා ධර්මඥානය ඇති නිසා අපි අහපු ප්‍රශ්නෙම වැරදි කියලා. එතකොට මේ ගාථාව ඊට අමතරව බුදු පියාණන් වහන්සේ වදාළ එක්තරා ප්‍රීති වාක්‍යයක්. ඒ විදිහේ උදාන ගාථා කොතිකුත් තිබෙනවා කථාන්තරයෙන් අපි කලිනුත් ප්‍රකාශ කළා උදාන පාළියන ගාථා බොහොම ප්‍රවේශමෙන් ඕන විග්‍රහ කරන්නමක් නිසාද අර කථාන්තරයට වඩා හුඟක් ඈතට විහිදලා යනවා. මුළු මහත් ධර්ම සාගරෙ කිමිදෙනවා. ඒක ගාථාවක් ඇති. පොඩි පොතනම් බොහොම පොඩි ලොකු පොතක් නෙවෙයි. අන්න එතකොට මෙතන මේ මේ විදිහේ ස්ථානයක් මෙතන තිබෙන්නේ. මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ප්‍රීති වාක්‍යයක් මේක. මේක පිළිතුර නෙවෙයි අර කොහෙද ගියාද කියන එක. එහෙමනම් අපි කොහොමද මේ යත්ත කියන එක තේරුම් ගන්නේ? ඒකට දැනටමත් අපි සාධකයක් ඉදිරිපත් කරලා තිබෙනවා. අර අනිදස්සන විඥානය පිළිබඳව අපි මම හිතන්නේ හත්වෙනි දේශනාවේදී පමණ විග්‍රහයක් කළා. මේ බුද්ධ වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ කුමක්ද? බාහ්‍ය දාරුචීය රහතන් වහන්සේ ගිය තැන නොවේ බාහ්‍ය දාරුචීය රහතන් වහන්සේ මෙලොවදීම විඨේව ධම්මේ ප්‍රත්‍යක්ෂ කරගත් අරහත්ඵල සමාධියෙන් ප්‍රත්‍යක්ෂ කරගත් අනිදස්සන විඥාන తত্ত্বය විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපභං එත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති කියන මුල් පද දෙක අපි නැවතත් මතක් කරගනිමු අර කේවඩ සූත්‍රයේ දීඝනිකායේ කේවඩ සූත්‍රයේ අර විඥානං අනිදස්සනං ආදී ගාථාවෙන් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. ඒකේ දෙවෙනි පදයෙන් අපිට පිළිතුර ලැබෙනවා මෙතන මේ යත්ථ කියන එකට. බාහ්‍ය සූත්‍රයේ මේ යත්ථ කියලා මුල් පදයේ කියන යත්ථාපෝච පඨවි තේජෝ ආයෝන ගාදති කියලා. කේවඩ සූත්‍රයේ ගාථාව තම ඒ ගාථාවේ දෙවෙනි පදයෙන් පිළිතුර දෙනවා ඒකට. යත්ථාපෝච පඨවි තේජෝ ආයෝන ගාදති. ඒ කියන්නේ අර මුල් පදයෙන් කියාපු අනිදස්සන විඥානය ගැන. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපපං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝන ගාදති කියලයි අර කේවඩ සූත්‍ර ගාථාවේ සඳහන් වෙන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ තැන කුමක්ද කියලා. අර අනිදස්සන විඥානේ අපි ඒක හුඟක් බොහොම විස්තර කරලා තියෙනවා දැනටමත් අර අර සතර මහා භූතයින් පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ඒවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ ඒ විඥානේ. කොල්මන් කරන්නේ නැහැ. එතකොට එතකොට දැන් ඒ ටික අපි තේරුම් ගත්තා නම් ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඉරක් හඳක් තරු ගැන මේ මොකද්ද මේ ප්‍රකාශ කරන්නේ ඒ ඒ කියාපු ඥානිදර්ශන විඥානේ මේ නතත් සුක්කාජෝතන්ති තරු දිලිසෙන්නේ නැත ඉරක් ප්‍රකාශ ප්‍රකටව බබලන්නේ නැත හඳක් එළිය විහිදුවන්නේ නැත ඒ වගේම අන්ධකාරයකුත් එතන නැත මේවා අපි කොහොමද තෝරගන්නේ මෙතන මේ කෙටියෙන්ම අපි සඳහන් කළොත් මුලදීම මේ මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර අනන්ත වූ හැම පැත්තෙන් හැම පැත්තෙන්ම ප්‍රභාවත් වූ හැම පැත්තෙන්ම ආලෝකයේ ඇති අනන්තං සබ්බතෝ පබං අනිදස්සන විඥානයේ ප්‍රභාවෙන් ඒ ප්‍රභාව නිසාම අර කියාපු ඉරහඳ තරු ආදී නිෂ්ප්‍රභා වෙන බවයි නිෂ්ප්‍රභා කියන වචනේ සමහර විට සමාජයේ නම් තියෙන්නේ අර ඉහළ උසාවියේ තීරණයකින් පහළ උසාවියක තීරණයක් නිෂ්ප්‍රභා වෙනවා වගේ. එහෙම එකක් නෙවෙයි මෙතන ආලෝකයෙන්මත් නිෂ්ප්‍රභා වෙන ස්වභාවයක් තිබෙනවා. අපි ඒක අර දේශනා කීපයකදීම එළියට ගත්තු සිනමා දර්ශනයෙන් පැහැදිලි කළා. ඒ කියන්නේ අර කෙටින් ආයිත් සැලකලා බැලුවොත් සිනමා දර්ශනයක් නරඹන්න නරඹන්නන්ගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ ඒ තිරය මත වැටෙන පටු ආලෝක ධාරාව කෙරෙහි ඒ නරඹන්නන් අර සිනමාවන් දර්ශනය හැටියට සලකන ඒ චිත්‍ර දකින්නේ ඒ පටුආලෝක ධාරාවත් අවට ඇති ඝනාන්ධකාරයත් පිහිට කරගෙන මේ දෙවෙනි කාරණයත් ඊට වැදගත් ඒ රූප පෙනෙන්නේ අර ආලෝක ධාරාව නිසා පමණක්ම නොවේ අවට ඇති ඝනාන්ධකාරයත් උපකාර කරගෙනයි ඒ බව හෙළි වෙන්නේ අර ශාලාවේ ඒකාලෝක වුණ විටයි මුළු මහත් ශාලාවම ඒකාලෝක වුණොත් හදිසියේ දොර කවුළු ඇරීමෙන් හෝ එයින් පිටම වෙන යම්කිසි કૃත්‍රිම ආලෝක ක්‍රමයකින් හෝ පිටිකමන් ආලෝකමත් තුනේ හැටිය අර තිරය මත වැටුණු චිත්‍ර විවරණ වෙලා මැකිලා යනවා. අර වැටුණු ආලෝක ධාරාව නිෂ්ප්‍රභාවයි. එතකොට ඊට වඩා ලොකු දෙයකින් ලොකු ප්‍රභාවකින් ඊට අඩු ප්‍රභාවක් නැති වී යාමයි මේ නිෂ්ප්‍රභා කියන වචනේ අර්ථය. දැන් එතකොට මේ සිනමා දර්ශනීය සමහර විට රුචි නොවන්න පුළුවනි මේ හැමතිස්සම මේ සිනමාවල් ගැන කතා කිරීම නාට්‍ය ගීත වාදිත හැටියට හිතන්න පුළුවනි ඒ නිසා අපි අත් වශයෙන් කල්පනා කරලා බලමු මේක මේ ශාලාවකට සීමා වුණු දෙයක්ද මේ සිනමා දර්ශනය කියලා මේ අප ඇස් ඉදිරි පිට තිබෙන ලෝක සිනමාවෙත් මේ විදිහම දෙයක් සිද්ධ වෙනවා මේ විදිහම නිෂ්ප්‍රභාවීමක් සිද්ධ වෙනවා සැන්දේ ආකාශයේ තරු පායාගෙන එනකොට අපි මේ සහන් එළියෙන් අපි යන්තමින් රූප දකින්න පටන් ගන්නවා අර අන්ධකාරයෙන් අතරේ හොඳට තරු පායලා තියෙනකොට යන්තමින් අපට රූප පේන්නට පටන් ගන්නවා. ටික වෙලාවකින් හඳ පායනවා. එතකොට තරු වලට යන කඩදසාව මොකද්ද? තරු වල දීප්තිය මැකිලා යනවා. තරු නිෂ්ප්‍රභාවය. ඊළඟට අපි රාත්‍රී කාලයේ අර හඳේ සෞම්‍ය එළියෙන් සුන්දර ලෝකයක රූප දකිමින් සිටිනවා. රැය ගෙවි යනවා. හිර උදා වෙනවා. එතකොට මොකද වෙන්නේ? හඳේ කාන්තිය මැකිලා යනවා. අර සූර්යාගේ තේජසින්. හඳ නැති වෙනවා. හඳ නිෂ්ප්‍රභා වෙනවා. ඊළඟට අපි දවල් කාලේ ඊටාත්ම නිසක හඳමින්න ඉරේලිය තියෙනවා නම් අපිට සැකයක් නැහැ පෙනෙන රූප පිළිබඳව. නිසක හඳමින් ප්‍රකට ලෙසම අපාවට තිබෙන නොයෙකුත් විචිත්‍ර වර්ණ වයිවර්ණ රූප මේ ලෝක සිනමාවේ නරඹමින් සිටිනවා දවල් කාලේ කිසිම සතියක් නැතුව බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන ආර්ය ශ්‍රාවක කෙනෙකුගේ චිත්ත સંතාණී ආගන්තුක උපක්ලේශ ඉවත් වෙලා නයිසાર્ගික ප්‍රභාස්වර බව මතුණා කියලා හිතමු. එතකොට මොකද වෙන්නේ? තරුත් නිෂ්පභාවෙනවා හඳත් නිෂ්ප්‍රභා වෙනවා. ඉරත් නිෂ්ප්‍රභා වෙනවා. තරු එළියෙන් හඳ එළියෙන් ඉර එළියෙන් පෙනෙන රූපත් විවර්ණ වෙලා මැකිල යනවා. ඒ රූපවලම හෙවණැල්ලක් වන අරූපයක් මැකිල යනවා. අපි කලින් ප්‍රකාශ කළා මේ රූපයත් අර කලින් දවසක ගිය වර දේශනයේදී අපි ප්‍රකාශ කළා මේ රූපයත් ආකාශයත් හරියට චිත්‍රයත් පසුබිමත් වගේ. එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ආකාශයේ. අර පසුබිමේ අර සිනමාව දර්ශනය අපට අර ලස්සනට පෙනුනේ අන්ධකාරය නිසා. ඒ අන්ධකාරයේ එක් එක් මට්ටම් තමයි අපි අර තරු එළිය, හඳ එළිය, සඳ ඉරු එළිය කියලා ප්‍රකාශ කළේ. ලෝකයා හිතන්නේ ඉරු එළිය ලැබුණාම ඇස් තියනවා නම් පෙනෙන්න ඕන. ඊට එහාට හිතන්න ශක්තියක් නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා ඉරු එළියට වැඩි ප්‍රභාවත් දෙයක් ලෝකයේ තිබෙනවා. නත්ති පඤ්ඤා සමා ආභා. ප්‍රඥාව හා සමාන ආභයක් නැත. අපි කලින් අවස්ථාවක දේශනයක ප්‍රකාශ කළ සූත්‍ර පාඨයක් බුද්ධ දේශනාවක් අපි නැවතත් සිහියට නගා ගනිමු. චතස්සෝ ීමා භික්කවේ පභා අතමා චතස්සෝ චන්දප්පභා සූර්යප්පභා අග්ගිප්පභා අඤ්ඤප්පභා ීමා කෝ භික්කවේ චතස්සෝ පභා ඊත දග්ගම් භික්කවේ ීමා සංචතුන්නම් පභාණං යදිදං සංඤප්පභා මහණෙනි මේ ප්‍රභාවෝ හතර දෙනෙකි කවර හතර දෙනෙක්ද චන්ද්‍ර ප්‍රභාව, සූර්ය ප්‍රභාව, අග්නි ප්‍රභාව, ප්‍රඥා ප්‍රභාව. මේවාය මහණෙනි, මේ ප්‍රභා හතර. මහණෙනි, මේ ප්‍රභා හතර අතුරින් නියම ශ්‍රේෂ්ඨය එනම් ප්‍රඥා ප්‍රභාව. දැන් එතකොට අපිට තේරෙනවා අර අර රූප අරූප මැකිලා යන්නෙත්මක් නිසාද කියලා. මේ ප්‍රඥාවේ තිබෙනවා නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන්නේ විනිවිද යන ස්වභාවයක්. මේ විනිවිද යන ප්‍රඥා ප්‍රභාව නිසා තමයි මේ දෙන රූප පෙන්නකොට රූපයත් එක්කම හෙවණලිත් පේනවා. හෙවණලි පෙනීමෙම පෙනෙනවා එතන සම්පූර්ණයෙන්ම අන්ධකාරය දුර වෙලා නැහැ. හැම පැත්තෙම ආලෝකය වැටෙන නම් හෙවණල්ලක් නැහැ එතන. ඒ ඒ ආලෝකය විනිවිද යන ස්වභාවයක් නම් එතන රූපයක් නැහැ. එතකොට රූපයත් අරූපයත් මුල් කරගෙනයි ලෝකයා සැප දුක් කියලා මේ දෙයක් ලෝකයක් සිහින ලෝකයක් සැප දුක් විඳින්නේ. එතකොට මේ අපිට දැන් බාහ්‍ය ධාතාව අටුවා මගින් ඉවත් වුණාට මොකද ඊට වඩා සමහර විට අර්ථවත් විදියට තේරුම් කරන්න පුළුවන්. අපි නැවතත් ඒ ගාථාව ඒ නිසාම ප්‍රකාශ කරමු. යත්ථාපෝච පඨවි තේජෝ වායෝ නගාදති. නතත්ථ සුක්ඛා ජෝතಂತಿ ආදිච්චෝ නප්පකාසති. නතත්ථ චන්දිමා භාති තමෝ තත්ථන විජ්ජති. යදා චත්තනා වේදී මුනි මෝනින බ්‍රාහ්මනෝ අත රූපා අරූපාච සුඛ දුක්ඛා සමුච්චති. සම්පූර්ණයෙන්ම ගාථාවේ අර්ථයක් එතකොට අපට දක්වන්න පුළුවන් මේ විවරණ ක්‍රමය අනුව. ඒ වගේම අපි සාධක වශයෙන් ප්‍රකාශ කරන්න ඕන අර දැන් අටුවාවේ අර ඉරහඳ තරු පිළිබඳව කරන විවරණය අඩුපාඩුව වැඩියක් පිනින්න එක්තරා සාධක කීපයක් අපිට මේ ගාථාවෙන්ම උපුටලා දක්වන්න පුළුවන්. අටුවාවේ ප්‍රකාශ කළේ අර අනුපාදිස නිබ්බා අනුපාදිස නිබ්බාන ධාතු නම් යම් කිසි ගූඪ තැනක ප්‍රත්‍යඥයන්ගේ තේරුම් ගන්න බැරි යම් කිසි গুপ্ত තැනක ඊරහඳ තාරකා ආදී නැති බවයි මේ ගාථාවෙන් කියන්නේ කියලා. නමුත් මේ ගාථාවේ අත් වශයෙන්ම යෙදিলা තිබෙන පද ඒ ක්‍රියාපද ඉරාන්තකාරකා නැති බව කියනව නෙවෙයි ඊට වැඩි යමක් කියනවා නතත්ත නතත්ත දැන් නතත්ත සුක්ඛාජෝතන්ති තරු දිලිසෙන්නේ නැහැ තරු දිලෙන්නේ නැහැ තරු ඇත්ත වශයෙන්ම නැත්නම් ඒකට පාලි වචන වචනයක් යොදන්න තිබුණා දිස්සති දිස්සanti එහෙම නැත්නම් නවිජ්ජanti ආදී වශයෙන් විද්‍යමාන වෙන්නේ නැහැ පෙනෙන්නේ නැහැ ඉරහඳ ආදී පිළිබඳවත් ඒ විදිහට යොදන්න තිබුණා. නමුත් මෙතෙන්ට මෙතෙන්දී යෙදিলা තිබෙන්නේ ඇත්ත වශයෙන්ම ආලෝකයේ එළිය විහිදීම, බැබලීම, දීප්තිය හඟවන ක්‍රියාපද කිහිපයක්. නැතත් සුක්කාජෝතන්ති තරු දිලිසෙන්නේ නැහැ. නැතත් ආදිච්චෝ නප්පකාසාති සූර්යයා ප්‍රකටවන්නේ නැහැ. ප්‍රකටව ආලෝකයේ විහිදුවන්නේ නැහැ. නැතත් චන්දිමා භාති චන්ද්‍රයා ශෝභමානව එළිය විහිදුවන්නේ නැහැ. මක්නිසාද මේවා මේ නිකමට ප්‍රකාශ කරපු දේවල් නෙවෙයි. මේක මේ ප්‍රීති වාක්‍යයක්. අත් වශයෙන්ම උදාන මේ කියපු උදාන ගාථාව මේන් පෙන්නවා ගැඹුරු ප්‍රීති වාක්‍යයක්. අර ගුඩ ධර්මයක් ප්‍රකාශ කරන දෙයක් නෙවෙයි. එතකොට ඒකට තවත් දැන් අපි අර කලින් නමුත් කියන වචනයක් ගැන අපි විශේෂ අවධාරණයක් කළා අරටුවා විග්‍රහය. දැන් මේකේ වැදගත්කම ඊළඟට අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ අර මේ ගාථාවෙම තියෙන ඊළඟ ප්‍රහේලිකා පදයක් හැටියට අටුවා ඉදිරිපත් කරලා තියෙන්නේ තමෝ තත්ත්න විජ්ජති. අන්ධකාරයත් එහි නැත. මේක අටුවාවට ලොකු ගැටලුවක්. අර විදියට ඊරහඳ තාරකාත් නැහැ. ඊරහඳ තාරකා නැති නමුත් එතන අන්ධකාරයක්ද නැත. දැන් අපි මේ ප්‍රකාශ කළ නිෂ්ප්‍රභාවන ධර්මතාවට අනුව කල්පනා කරලා බැලුවාම කියන්න වෙන්නේ ඒකෙම ආත්පසින්ම වෙනස් විවරණයක්. ඒ අනිදස්සන විඥාන සබ්බතෝ පබ අනිදස්සන විඥානෙහි ඊළඟට තාරකා ආදී අප්‍රකට නිසාම එහෙම නැත්නම් ඒ ඒ අනිදස්සන විඥානයේ ආලෝකයේ තිබෙන නිසාම ඊළඟට තාරකා අප්‍රකටයි. නමුත් කියන එක නෙවෙයි එතන නිසා කියන එකයි යොදන්න වෙන්නේ. එතන සබ්බතෝ ප්‍රබ ස්වභාවය නිසාමයි එතන අන්ධකාරයක් නැත්තේ. අර තරු ආදිය දිලිසෙන්නේත් නැත්තේ. ඔන්න ඔය විදිහට අපිට එතකොට මේ උදාන ගාථාවිනුත් ඊටාත්ම වටිනා කාරණා රාශිය උදාන අර ඒ සිද්ධියේ සූත්‍රයේ පමණක් නෙවෙයි, ඒ අර ධර්මෝපදේශ පමණක් නෙවෙයි මේ ගාථාවෙන් අපේ මේ මාතෘකාවන නිබ්බාණය පිළිබඳව ලොකු එළියක් ලැබෙනවා. මේ මේ නිබ්බාන කියන එක මේ අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා මේ අටුවාවල බොහෝ විට තෝරන 아무තු පුදුම තැන ඇත්ත වශයෙන්ම මේ අපේ හිතයි මේ සිතේ ප්‍රභාස්වර බව දැක්වීමට බුදු පියාණන් වහන්සේ මේ දාපු වචන කීපයක් මෙතන. ඇත්ත වශයෙන් මේ ඵල සමූහයේදී සිදු වෙන්නේ කුමක්ද? ලෝකයා මේ අවට තිබෙන දේවල් දකින්නේ අර පටු ආලෝක ධාරා හයක් මගින්. අස්කන් ආසාදී ආයතන හයෙන් ඒවයින් පෙන්වන දේවල්ුයි ලෝකයා දකින්නේ. මේ ප්‍රඥා ප්‍රභාව උදා වුණාම යම්කිසි සංතාවක්, సంతානයක අර සලායතන නිරුද්ධ වෙනවා. ඒ සලායතන නිරෝධ දැන් මේ අපි කීප වචන කීපයක්ම මේවට ප්‍රකාශ කරන්න පුළුවන්. නාම රූප නිරෝධ, විඥාන නිරෝධ, සලායතන නිරෝධ මේ කොයි වචනෙන් කිව්වත්. අර ප්‍රත්‍යක්ෂයම. එතකොට මේ සලායතන නිරෝධය නිරුද්ධ වුණාට මොකද යම් කිසිවක් නොදකින්ව නොවේ එතන. ඒ දකින්නේ ඒ තමයි ඔය ශූන්‍යත්වය. ලෝකයේ පිළිබඳ ශූන්‍යත්වය. <clears throat> ශුන්‍යෝ ලෝකෝ කියලා අත්ත වශයෙන් ප්‍රකාශ කරන්නේ අර කියාපු අර ලෝකයා ඇතයි කියලා හිතාගන්න රූපාදී ඒ හැම එකක්ම අර ප්‍රඥාව හමුවේ විනිවිද යනවා. ඒවා ඒවා ඒවා අප්‍රකට වෙනවා. අන්න ඒ විදිහට ගත්තහම අපට මේ බාහ්‍ය සූත්‍රයෙන් විශාල ධර්ම කාරණා රාශියක් මතු කර ගන්න පුළුවන්. ඊළඟට තවත් මේක සමාලෝචනාත්මක වශයෙන් යම් කිසිවක් ප්‍රකාශ කළොත් මේ සූත්‍රයෙන් අපට පෙනෙනවා ඇත්ත වශයෙන්ම අර ධර්මයේ ස්වාක්ඛාත සම්දිත්තික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ කියන මේ ෂඩ්ගුණය අපි ඒකට ෂඩ්ගුණය කියලා කියමු ಗುಣ 6. ඊටමත් පුදුමාන්දමෙන් විදහාපාන සූත්‍රයක් තමයි සම්පින්ඩණය කළ විදහාපාන සූත්‍රයක් තමයි මේ බාහ්‍ය සූත්‍රය. මීට කලින් දේශනාවකදී අපි උපමාවක් හැටියට දක්වුවා උදෑසන හිරු රැසේ දිලෙන පිළිබිඳුවක්. බොහොම පොඩි උපමාවක්. ගලයක හෝ තොලයක හෝ එල්ලෙන ඉතා කුඩා පිනිබිඳුවක් තුලින් සූර්යාගේ දේදුණු වර්ණ සංකල්පය දැකීම ඉතාමත්ම සීරුවෙන් කළ යුත්තක්. සූර්යාට මූණ දාගෙන හිටගත්තු පමණින් එහෙම නැත්නම් ඉඳගත්තු පමණින් ඒ පිනිබිඳුව තුලින් සූර්යාගේ ඒ ෂඩ්වර්ණීය ඒ සූර්යාගේ ඒ දේදුණු වර්ණ සංකල්පය දකින්න බෑ. ඒ සඳහා යම්කිසි දෘෂ්ටි කෝණයක්, නියම දෘෂ්ටි කෝණය අනුව හරියට නිසි එල්ලේ බලලා බැලුවොත් තමයි අර පිනි බින්දුව තුලින් දේදුණු වර්ණ දේදුණක් පානකම් ඉන්න ඉන්නම ඕනෙත් නැහැ. ඒක තුලින් දකින්න පුළුවන් සූර්යාගේ ආලෝක ධාරාව. හැබැයි හරි දෘෂ්ටි කෝණය. මේ විදිහටම බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ෂඩ්වර්ණය මේ ධර්මයේ ෂඩ්වර්ණය අර සාක්ඛාතාදී ෂඩ්වර්ණය දැකීමට යම්කිසි දෘෂ්ටි කෝණයක් තිබෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය. එතකොට මේ සම්මාදිට්ඨිය ඍජු කර ගැනීමට මේ ගැඹුරු සූත්‍ර වල අර්ථ ප්‍රත්‍යවේක්ෂාවට උපකාර වෙනවා. ගම්බීර සූත්‍ර සූත්‍රාර්ථ ප්‍රත්‍යවේක්ෂාව මේ සම්මාදිට්ඨිය හරි ගස්ස ගන්න උපකාර වෙනවා. සම්මාදිට්ඨිය නැති තැන සීලය සීලබ්බතයට නැඹුරු වෙනවා. සමාධිය මිච්ඡා සමාධියට ඇදිලා යනවා. අන්න ඒක නිසා එතකොට සම්මාදිට්ඨිය ඇත්ත වශයෙන්ම සමහර විට කෙනෙක් අර ඉරුදෙසට මූණලායන හිටගත්තා වගේ මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දෙහාවට හැරිලා සරණ ගමන මේක සරණ ගමන මාත්‍රයෙන් ලැබෙන දායාදයක් නෙවෙයි සම්මාදිට්ඨිය. උත්සාහයෙන් සැලකිල්ලෙන් දිනු කරගත්තු දෙයක් ගත යුතු දෙයක් කෙලින් කරගත යුතු දෘෂ්ටියක් දිට්ඨිජ්ජකම්ම කියලා හැමත් ඔය කියන්නේ එතකොට කොයිතරම් කාලයක් බද්ධ පර්යංකේන්ම මේ බුද්ධ ශූර්යා දේශ බලාගෙන හිටියත් සමහර විට කෙනෙකුට අර ධර්මයේ ෂඩ්වර්ණය දකින්න බෑ නියම දෘෂ්ටි කෝණය සමහර විට අඟලක 100කින් කොටසක් වෙන්න පුළුවන් නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක් අත්‍යවශ්‍ය වෙනසක් ඒ වෙනස කළා නම් එකෙනෙහිම තාවදේව අර බාහ්‍ය රහතන් වහන්සේ වගේ අර කියාපු බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ෂඩ්වර්ණය දකින්න. එතකොට මෙන්න මේකයි ධර්මතාව අර සම්මාදිට්ඨියේ වැදගත්කම මේක විශේෂයෙන් ප්‍රකාශ වෙලීමක් නිසාද මේකල බොහොම දෙනෙක් අතර යම් කිසි විදියක පටලැවිල්ලක් තිබෙනවා. පටලැවිල්ලක් හදාගත්තු පටලැවිල්ලක් තිබෙනවා. ත්‍රිවිධ ශික්ෂාවත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සම්මාදිට්ඨියත් කොහොමද ගලපන්නේ කියලා. කොහොමද දෙනෙක් අසන ප්‍රශ්නයක් මේක. ත්‍රිවිධ ශික්ෂාව කියලා ගත්තාම සීල සමාධි ප්‍රඥා. ප්‍රඥාව අගටයි කියන්නේ. ඉස්සෙල්ලා සීලය පුරාගෙන පුරාගෙන පුරාගෙන ගිහිල්ලා ඊළඟට සමාධිය වඩනවා. සමාධිය වඩාගෙන වඩාගෙන ගිහිල්ලා අන්තිමටම තමයි ප්‍රඥාව. එතකන් හිතන්න ඕනේ ප්‍රඥාවක් ගැන. නමුත් සම්මා මේ ආරෂ්ඨාංගික මාර්ගය හිම නෙවෙයි කියලා කියනවා. සම්මාදිට්ඨිය මුලට. වෙන එකක් තබා බුදු පියාණන් වහන්සේ මහා චත්තාරීක චත්තාරීසක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයේ පුනපුනා නැවත නැවතත් අවධාරණාත්මක ප්‍රකාශ කරන తත්‍ර භික්කවේ සම්මාදිට්ඨි කුබ්බංගම මහණෙනි එහිලා සම්මාදිට්ඨියම පූර්වාංගමයි පෙරට වෙනවා විනයකත් තබා ශීලාදී ගුණධර්ම පිළිබඳව ප්‍රකාශ කරන ඡේදවලක් තිබෙනවා සම්මා දිට්ඨි පුබ්බංගම. ශීලාදී ඒවා පිළිබඳව පවා හොඳට බැලුවොත් මහා චත්තාරිසික සූත්‍රයේ ප්‍රකාශ වෙන සම්මා දිට්ඨිය පූර්වාංගම. එතකොට අපි කොහොමද මේක ගලපගන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලට දාලා තියෙන්නේ පඤ්ඤා කොටසටයි තියෙන්නේ සම්මා දිට්ඨිය. ඒක බොහොම ප්‍රකට කාරණයක් සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක ප්‍රඥා ස්කන්ධයට ගැනෙනවායි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග තුන සීලස්කන්ධයට හසු වෙනවායි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒවා සමාධි ස්කන්ධය. ඉතින් ওই විදිහට ඉස්සෙල්ලාම පඤ්ඤාව ඊළඟට සීලය ඊළඟට සමාධි ආරෂ්ඨාංගික මාර්ගය. නමුත් මේ සීල මේ ස්කන්ධ තුන ගැන බලනකොට සීලය මුලට සමාධිය දෙවෙනියට ප්‍රඥාව අගට. මෙතෙන්දිත් අපට උපකාර වෙනවා චූල වේදාල සූත්‍රයේ මෙදුම් සංගයේ චූල වේදාල සූත්‍රයේ ධම්මදින්න අරහත් මෙහෙණින් මහන්සි විසාක උපාසකතුමාට දෙන පිළිතුර. විසාක උපාසකතුමා ධම්මදින්න ස්වාමින් වහන්සේගෙන් විමසනවා ආර්යාවෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ස්කන්ධය සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ස්කන්ධය සංග්‍රහිත වුණාද එහෙම නැත්නම් ත්‍රිවිධ ස්කන්ධයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වුණාද ඒ කාලෙත් ඒ විදිහට ප්‍රශ්න කරපු අය ඉන්නේ ඒකයි මම අහලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ස්කන්ධය සම්පූර්ණ වුණාද සීල සමාධි ප්‍රඥා කියන එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වලින් ආර්ය අෂ්ටාංගික එතකොට ධම්මදින්නා තෙරණියන් වහන්සේට දෙන පිළිතුර විසාක අවත් විසාකයේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ශික්ෂා සංග්‍රහිත වුණා නොවේ සකස් වුණා නොවේ ත්‍රිවිධ ශික්ෂා වෙනුයි ආරෂ්ඨාංගික මාර්ගයේ සංග්‍රහිත වෙලා තිබෙනවා සමහර විට මේක තවමත් පැටලවිල්ලක් තිබෙන්න පුළුවන් අපි ඒක නිසා මේ පැටලවිල්ල අවබෝධයෙන් ගත යුතු තේරුම් ගත යුතු එකක් නිසා මේකට තවත් පැටලවිල්ලක් එකතු කරනවා පටවල් තුනකින් අඹරපු කඹයක්. පටවල් තුනකින් අඹරපු කඹයක් දිගේ උඩහට නගින, ඉහළට නගින්න උත්සාහ කරන කෙනෙක් කෙනෙකුගේ ඇඟිලි තුඩු සමහර විට පළමුවෙනි පට, සමහර විට දෙවෙනි පට, සමහර විට තුන්වෙනි තුන්වෙනි පට අල්ලනවා. ඒ නගින උත්සාහයේදී මේ පටවල් වල 1 2 3 කියන මේ අංක පිළිවෙල ගැන මේවා ගැන පටලැවිල්ලක් නෑ අර මේ මේ කඹේ උඩින් කඹේ දිගේ නගින තැනත්තට මේ පළවෙනි පට දහුනේ දෙවෙනි පට දහුනේ තුන්වෙනි පට මේවා හොඳට ඇඹරිලා තිබෙනවා කඹය කඹය දිගේ නගින්නේ එතකොට මේ ප්‍රශ්න රාශියක්ම පැන නැගිලා තියෙන්නේ අර ඉලක්කම් අනුව හිතන්න සංඛ්‍යා ලේඛන අනුව හිතන්න පුරුදු වුණු එක්තරා විදිහක ආකල්පයක් නිසා. එතකොට මේ වගේම බුදු පියාණන් වහන්සේගේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය මේ කියන කඹේ දිගේ ඉහළට නගින ආර්ය ශ්‍රාවකයාට අර සීල සමාධි ප්‍රඥා වල ඒ වගේම අර ආරියෂ්ඨාංගික මාර්ගයේ කියන ඒ අංක පිළිවෙල පිළිබඳව කිසිම පටලැවිල්ලක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා වල තියෙන අංක පිළිවෙල බලලා ඒ අනුව සම්මාදිට්ඨිය ගැන උදාසීන වෙතොත් ඒක පස්සට දැම්මොත් අන්න එතෙන්දී නම් සමහර විට පටවැරදීමක් සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා. එතකොට මේ අනුව අපට මේ බාහ්‍ය සූත්‍රයේ වැදගත්කම අපිට හිතා ගන්න පුළුවනි. ඊ타ත්ම ගැඹුරින් මේ මුල් මහත් සද්ධර්මයේම අර්ථ සමුදාය කෙටියෙන් ඉදිරිපත් කළා තියෙනවා. මේ කාලේ හිතන්න වගේ නිවන් පුරයට ඇතුල් වීමට අවශ්‍ය සංඥා ගොඩවල් කිසිවක් මෙතන නැහැ. සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ නිවන් පුරයට ඇතුල් වීමට සුදුසුකමක් වශයෙන් සංඥා ගොඩක් එකතු කරගෙන යන්න ඕන කියලා. නමුත් මෙතෙන්දී තියෙන්නේ අත් වශයෙන්ම සංඥා අනුසයෙන් සිත මුදා ගැනීමයි. සංඥා සංඥා නානුසෙන්ති කියලා කියන්නේ ඒ විදිහට සංඥා අනුසයෙන් සිත මුදා ගැනීමේ ප්‍රතිපදාවක මේ බාහ්‍ය සූත්‍රය අඩංගු වෙලා තිබෙන්නේ. දිත්තේ දිත්තමත්නම් ආදීන් ප්‍රකාශ වෙන්නේ. අමුතුවෙන් ගොඩ ගහගන්න දෙයක් නෙවෙයි තිබෙනදී. මේ ආගන්තුක උපක්ලේශ කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ උපක්ලේශ කියන ටික පමණක් නෙවෙයි. මේ අපේ සිත්වල මේ දීර්ඝ සංසාරේ රාශ්‍රව ශක්තිය නිසා ඇලිලා බැඳිලා තිබෙන මේ මලකඩ රාශිය ඒවට ලෝකයා දැනුම කියලා කියන ඥානය කියලා කියන මේ සංඥා ගොඩක් ඇතුළත් ඉලක්කම් පවායකට අයිති මේ හැම දෙකක්ම මේ හැම එකක්ම ගැළවිලා යන ඒ ධර්මතාව තමයි බුදු පියාණන් වහන්සේ මේ කෙටියෙන් ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒක නිසා මේක වෝහාර දේශනාව කියලා හෝ මේවා සාමාන්‍ය සම්මුති දේශනාව කියලා හෝ ඒ විදිහට මේවා නොතකා හැරීමට සුළු කොට තැලකීමට කිසිම හේතුවක් නැහැ. මේ උදාන ගාථාවේ පිළිබඳව කෙනෙකුට ඇත්ත වශයෙන්ම උදානයක් අනන්ත තරම් වටිනා සූත්‍ර දේශනාවක්. එතකොට <clears throat> අපි අද එතන මේ අද දවසේ දේශනාව නතර කරනවා. එත්තාවතාචම් මේ සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත් සිද්ධිය. ආකාශත්ථ එත්තාවතාචම් මේ සම්පතං කුඤ්ඤ සම්පතං සම්පේ භූතානි සබ්බ සම්පත් සිද්ධිය.